මේක ඇත්තටම වෙන භූතයෝ මේ මේ 80ක් පණුකුලයන්ට ගෝචර වෙච්ච අනික් භූතයන්ට ගෝචර වෙච්ච හෝම් කොටක්. එහෙම නැත්නම් මේක වෙන උපස්තරයක් වෙන සත්ව ජීවත් නෙමෙයි මම කියලා මේක මම ඇත්තට මේකේ සක්කිලිය විතරයි. මම මේකේ වාසකුට්ටි විතරයි. ඒ කුණු හොදන එහෙම නැත්නම් වැසිකිලි හොදන මිනිහා විතරයි.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 මනස කරන හරියක් කරන්නේ විකාරය. ඒක නිසා ඒකේ හැටි දකින්නකොට බය වෙන එක බය වෙන්නේ නැත්නම් අපි ශ්‍රද්ධාව අපට තියෙනවා. මේ කොයි දේව සීල කැඩෙන්නේ නැහැ. ඒක තමයි විශ්වාස නම්. සතියත් කඩා ගන්න බැරි වෙ කැඩෙන්නේ නැති වෙන්න දහිතිය දුන්නා නම් හොඳයි කොට.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 ඒ නිසා මේට වැඩි වෙයි පස්සෙන් පස්සට යයි ඉස්සරහට යන්න හදනකොට බොම්බේ ලුකින් කල්කටා වෙයි. ඒ නැත්තම් මේ වම තිනොට දකුණේ යයි. ඌයිද හැටි. ඒවත් හතිරේ හැටි. තාම දොස්තර ඉස්සරහට යන්න යන තව ඔක අඩු වෙයි කියලා මට හිතනවා. වයසට යනවනේ.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 ඔබ වහන්සේගේ ඊයේ හවස ධර්මදේශනාවේ උපදේශ මත මට හැඟී ගියේ මා සිටුනියේ සිතුවිලි වලින් තොර ආරක්ෂක තනක් බවයි. සිතුවිලි නොයෙන්නගත් උත්සාහය නිසා සතුටත් ඇතිවිය. මේ தত্ত্বය පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මොකද මේක ඉන්දියෙන් පැහැදිලි වෙන தত্ত্বයක්ද අවුල් සහගත වෙන தত্ত্বයක්ද? අවුල් සහගත වෙන தত্ত্বය නම් පැහැදිලි කරන්න ඕන. ඒ නිසා මේක මේ භාවනා කරන කෙනාට එන්නේ පැහැදිලි වෙන தত্ত্বයක්ද මේ දකින්න නැත්නම් අවුල් සහගත වෙන தত্ত্বයක්ද කියලා මට අහන්න හිතෙනවා. අවසරයි සංහංස මේ අවුල් සහගත වෙන தত্ত্বයක් නෙවෙයි ඇති උනේ මේ මං අර මට අවශ්‍ය වුණේ සිතුවිලි එන්නේ නැතිව හිත තියාගෙන ඉන්න එක තැනක.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 ඒ සමගම මා දැන් මෙතන යනුවෙන් මෙනෙහි කළෙමි. නමුත් මට ප්‍රස්වාසය පැහැදිලිව දැනුනේ බොහෝ වේලාවකින් පසුවයි. පසුව මාහට දනහිස්වල වේදනාවක් ඇඟ හිරිවැටීම යනවා මෙන් දැනුනි. ශාරීරිය තරමක් උණුසුම් වේ. විදුලි කැටීම් මෙන් ටික ටික දැනේ. මට හුස්ම පිටවීම දැනුනේ නැත.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 එතකොට බලන්න මම දැන් හිටගෙන ඉන්න බව දන්නවාද කියලා. ඊට පස්සේ ඒකට මෙහාට විනාඩි 5ක් විතර ඇවිදිනවා. මම දැන් හිටගෙන නෙවෙයි ඇවිදින බව දන්නේ එච්චරයි. මුළු සක්මනම ඔච්චරයි. ඉතින් ඒ තියෙදි පුදුම දඬු කඳේ ගහිල්ලක් නේ කරන්නේ මේ ඔසවනවා, යවනවා, තබනවා.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 කමටහන අව탁සිරු වීමක්ද වෙන්නේ නැත්නම් ඒක උත්තරයක් වෙනවද කියලා මං කැමැති දැනගන්න. මොකද අද පස්වෙනි දවසේ. ඒක උත්තරයක් වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ තක් වෙනකන් ওই දවස් පහේ ওই පණිවිඩය ආවේ නැත්තේ මොකද? මොකද කලින් මේ ආනාපාන සති භාවනාවක් කළ දෙපු නිසා ඒක තමයි ටිකක් සාර්ථක වුණේ මේ දවස් ටිකේ සක්මන් භාවනාවට උත්සාහ කළා.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 එවිට කකුලට පොළවේ තද ගතිය දැනේ. පරයන්ක භාවනාවට වැඩි වේලාවක් සක්මන් භාවනාවේ යෙදිය හැක. සිතට සිතුවිලි එම අඩුය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ නිදී නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේ වාර්තාවක් වශයෙන් ගන්න බෑ කිසි තේත්ම මූල කර්මත්තානේ ගැන විස්තර කරලා නැහැ. ඉතින් නිකන් නිකන් ලව් ලෙටර් එකක් වගේ ලියවිලා තියෙනවා. දැන් ඔය. මේ මහතුණක් වාගේ මේ පස්වෙනි දවසේ අපි කොච්චර දෝ කියනවා තමන්ගේ මූල කර්මස්ථානයෙන් කියන්නේ කියලා ආනාපාන පස්වෙනි හයවෙනි වාක්‍යයට යනකොට ලාවට ආනාපානෙට කිට්ටු කරලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා මම කියනවා සීයලවන්න මේ වார்த்தාව ලියනකොට අර කොලේ අරගෙන අත් දෙකෙන්ම අල්ලලා පෑන එක සැරයක් මූල කර්මස්ථානය ගැන ලියන්න. එක සැරයක් ඒකත් කෙරෙන්නේ. ඉතින් ඒකකොට ඉතින් හරි අමාරුයි අර කලේ මුණින්න බල වතුරක් කිරෝ වගේ. නැත්තම් ග්‍රීක භාෂාවෙන් කිව්වා වගේ. ඒ නිසා මේ ලියුමක් එක්කන අර ගණ්ඩ ආයසර. අන්න ආය කමටාන් වාර්තාව කියවන්න. කියවල බලන්න මේ මොනවද লীලා තියෙන්නේ කියලා. ඒකෝ ඒක පිරිසුදු කරා. පිරිසුදු කළා ආය ඉදිරිපත් කරන්න බලන්න හෙටට. එතකොට අපිට පුළුවන් වෙයි මේ අලුත් වීමක් එහෙම නැත්තම් කියනවනම් පිරිසුදු වීමක් සුද්ධ වීමක් වෙයි කියලා. මේ විදිහ තමයි යන්න වෙන්නේ අපට. මෙහෙම හරි කවදාකරි තේරුම් ගත්තොත් ඉදිරි ගමනක් තියෙනවා.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 පරිසම්යක්. ඒ නිසා තමයි හැමදාම දැනගන්න මෙතෙන් තමයි මම වැටෙන්නේ. අන්නේ වැටෙන්නේ කිට්ටු වෙන තැනකට යනකොට ලෑස්ති වෙලා ගියොත් අපිට තව ටිකක් නැවටි ඉන්න පුළුවන්. ආන්නේ මේ ඉස්සරහට ටික ටික ටික ටික මේ මල්ලකට බඩු අඩුක් කරන්න වගේ පොළවේ පොඩ්ඩක් තට්ටු කර කර තට්ටු කරලා අඩුක් කරන එකයි කරන්නේ.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 සමහර අවස්ථාවල දරා ගන්නත් බැහැ ස්වාමීන් වහන්සේ. ඒ ඒ වගේ වෙලාවට වහ කණ්ඩායි තියෙන්නේ. <laughs> ආ ඔන්න ඔන්න දුන්නලනවා. ඔය ආය මොකුත් නැහැ. ඒකෙත් ඒකෙත් කීට් එකක් දාගන්න හදන්නේ. මැරිච්චාවයි. මෙහෙදි මැරුණොත් මම බග බලා ගන්නවා. ඔය මොන ප්‍රෙෂර් මොනක්වත් නැහැ. සංසාරේ කොහෙ ගියත් ඔච්චරයි. කොහේ හිටියත් ඔළුව තියෙනවනම් ඔළුව කකිනවා. ඒකට ඒකට හොඳ කවියක් තියෙනවා. ඉසේ මොකා වෙසෙන්නියා ඉද උකුණා වෙසෙන්නියා එකගේ අනු හදින්නියා ඉදේ රෝග නැදෙන්නියා දතේ මොකා වෙසෙන්නියා දත්ත යා වෙසෙන්නියා එකගේ අනු හදින්නියා දතේ රෝග නැදෙන්නියා උන් හිතේ නැත්තම් කන නැහැ කන ඉන්නවනම් කන් ඇය ඉන්නවලු උගේ අනු හදින් තමයි අපි ජීවත් වෙන්නේ ඉසේ ඉන්නේ උණු උකුණා උගේ අනුහස විතරයි. ඇහි මොකයි ඉන්නේ? ඇහි ඇසපණුවා. බඩේ බඩපණු ඔක්කොම ඉන්න ඕනේ. උන් ඉන්නකොට අපි සතිය පිටවලු. බඩපණුව නැති බඩක් තියනද කියලා අහන්න. දත් ඇය නැති දතක් තියනද කියලා අහන්න. කන් ඇය නැති කනක්. ඒක කියනවා දින්නියා කණේ රෝග නැසෙන්නියා. ඕනෙම කන්ට්‍රෝල් එක බලන්න ඒක වගලා ගත්ත ඒකේ ගෙවලියෙක් ඉන්නව මොකාද ඌට ගාණක් දුන්න ගමන් වැඩේ වෙනවා ඕනෙම ඔෆිස් එක ඉන්නව ගෙවලියෙක් ඉන්නව ඌ තමයි වවාගෙන කන්නේ ඌ ළඟට ගිහලා ගාණක් දීපම ඒකගේ අනුමතින්නියා මගේ වැඩේ කෙරෙන්නියා වැඩේ වෙන්නේ එච්චරයි ඒක නිසා ඔළුව එකක්ම තියෙන දාකල් ඒක මල්ලාගෙන යන එකයි තියෙන්නේ දැන් ඒකට ඵලයන් කිව්ව සතියක දෙන්නේ නැහැ සමහර වෙලාවට දරා ගන්න බැරි මට්ටමකට එනවා මම පිළිගන්නවා. නමුත් ගොඩක් ගොඩක් වෙලාවට අපි මේ කනපින්දම් ගහන්නේ මේකට බෙහෙත් ඇති කියලා හිතලා මේ සංසාර රෝගේ. මේක දුක්ඛ සත්‍යය. මේක බාර අරගෙන සන්තෝෂ වුණොත් මගේ මේක අක්කම නිසා මම ළඟ නිතර සතිය තියෙනවායි කියලා. අර වේදනාවට ලැජ්ජ වෙලා යනවා යන්න. කියා පාන්න හදනවායි කියලා කියන්නේ නීන තීත තීන දීන තත්ත්වකටපත් වෙනවා. බුදුජානකේ කියලා තියෙන අභිවදනය කරන්න එපා. මේක වචෙන්ට හරවන්න එපා. මුවින් නොබෙන හිටපා. කිව්වට කිසිම කෙනෙකුට මොනම තාලකින්වත් ඔක අඩු කරන්න බෑ. කරන්න පුළුවන් කියලා හිතනනම් අන්න ඒක තමයි තගතිරුකම කියලා කියන්නේ මෝඩකම කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ. අපිට එන දුක අපි ගන්න සුබනව කරන්න. බබා ලබාපන්න හැටි තමයි බබා හුවෙන්නේ. අපි එතන භාවනා කරනකොට නෝයයි නෝයන්තු කියලා. මම නම් මට නම් පේන්න තියෙනවා මේක භාවනාවේදී එන රෝගය සිරිදෙව් දුවකට වැඩියා වාගේ. ඒ වගේම කියලා තිනවා මේ රෝග ලක්ෂණ නැත්නම් මේ වේදනාව යහපැත්ත විපස්සනා ඥානයක් තියෙනවා.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 ඊළ තියෙන්නේ චරිචුරු. ඉතින් ගෑනු කෙනෙක් නිසා මං ඉතින් මට නම් අනුකම්පාවක් හිතෙනවා. නෑ ස්වාමීනි නෑ. මම දවසක් බලන් ඉඳලා තමයි මම ප්‍රශ්නේ ඇහුවේ. නෑ මට එන්නේ නෑ. හුඟ දවසක් බලන් ඉඳලා තමයි මම මේ ප්‍රශ්නේ ඇහුවේ ස්වාමීනි. තව දවසක් බලන් හිටියනම් තව හොඳයි. පුළුවන් ඕක ඕක බලන්නේ බෝ උච්චර මේ මේ ඒවා කිව්වහම මිනිස්සු මට බයිනවා. මේ කිතුල් ගස් කන අලියට කිතුල් පිටි ඉන්දියාප්පයක් ගන්නද? අපි විඳලා තියෙන දුක් වේදනත් එක්ක බලනකොට මේ නිවනක් වගේ ගමනකට මේ වගේ කැපකිරීමක් ගැන මොනව කතා කරන්නේ නැහැ. බුදුජානනාංශي අවුරුදු 6ක් දුෂ්කරක් යනව රඝුනානන්ද නෝලා හිටියනව කී දරයක් පොලිමේ ඉඳලා බෙහෙත් දීලා. එහෙනම් කියයි ඕක බ්ලඩ් ප්‍රෙෂර් කියයි අනාගතයි. එතරම් කලන්ත හැල්ලා වැටෙනවලු. ඒ එළුව බලහින්න කොල්ලෝ ඇවිල්ලා ඇඟට චූ කරනවලු. මලමිනියක් කියලා හිතලා. දඟලනකොට එකෙක් එළදෙනගේ පිහිරක් තන තන කුඩුවටත් ඇවිල්ලා කීරි පිහිරක් විද්දලු කටට. ඒක තොල ගාලා බලනකොටලු 100යි. බනෝට කොබල කොල්ලෝ ඇඟට උජ්ජ කරනවලු මේ මලමිනියක් කියලා හිතලා. මේ බුදු වෙන්න ඉන්න කෙනේ මේ රජපැටියේ. අපිට මොනවද වෙලා තියෙන්නේ? මම කියන්න තරම් දෙයක්ද ඔය? කන පැලෙන්න ගහන්න ඕන. නෑ බිරිමි කෙනෙක් වුණා නම් මම ඔයිට බොහොම තරෙම බයි.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 ඒත් ඒක උඩ සද්ද ඇහෙනවා වේදනාව එනවා කොච්චර වුණත් ඒ අර යට තියෙන ඒ නිකන් මූදුට ගියාම පේන සිතිජේ වගේ ඒ තියෙන ගතියට අපි මොකද්දෝ නුරුස්නා ගතියක් තියෙනවා. නැත්නම් පේන්නේ නැතිකම නෙවෙයි තියෙන්නේ. කවදා හරි ඒකට සතිය අවධානය යොමු වුණොත් ඒක අල්ලගත්තොත් ඒකුල සද්ද වේදනා ආවට මේකට මුකුත් වෙන්නේ නැහැ. අපිට පුළුවන් නම් උදේ පටන් ගත්තාම හැන්ද වෙනකන් ඒ පණ තියෙන බවට නිකුත් වෙනේ භවයේ තියෙන බවට නිකුත් වෙනේ සංඥාව අපේ කිට්ටුම නෑය බවට පත් කරගන්න. හොඳම අඳුරන කෙනා බවට පත් කරගන්න කවම දාකවත් ඒක අපිව අතහැර යන්නේ නැහැ. ඒක තියනකන් ආරස්සයි. ඒකේ කොච්චර සද්ද වේදනා හිතුවේ තිබුණත් ඕවට මොකක්වත් වෙන්නේ නැහැ. ඒක හරියට මොහොත කොච්චර රැළ ගැහුවත් සිතිජයට මුකුත් වෙන්නේ නැහැ වගේ. ඉතින් අපි බලන්නේ රැළ නම් අපිට සිතිජය පේන්නේ නැත්නම් ඉතින් අපිට අර පොඩි ළමයි සිප්පි කඩුත් එක්ක දෙල්ලම් කරනවා වගේ ගැඹුරු මොහොත නෑ රළ නෑ.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 නමුත් දැන් පැය තුලදීම සක්මන කළ හැකි බවත් පයෙහි වේදනා නොදැනෙන බවත් ඔබ වහන්සේට දන්වා සිටින්නේ ගෞරවයෙන්. මෙසේ ලියනුවේ මාහට මේ අත්දැකීම ලබා දුන්නාට ඔබ වහන්සේට ගෞරව නමස්කාර පූර්වක ස්තුතිය පිළිනමීමටයි. තවද වැඩසටහන සඳහා මාව තෝරා ගන්නට ගත්තාටද බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.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 බාහිර ශබ්ද සිතිවිලි පැමිණියත් ඒවා නොසලකා හැර භාවනාව කෙරින් සතිය තබාගත හැක ආනාපාන සති භාවනාව මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රස්වාස දිස සිහියෙන් බැලීම දින තුනමාරක් එම භාවනාව කළ පසු හුස්ම රැල්ලේ ඇතුල්වීම පිටවීම දැනුනි ආස්වාස හුස්ම රැල්ල වම්නාස් පුඩුවෙන් ඇතුල් විය රැලි සහිත සිප් සිසිල ගතියක් රැලිසයිත සිසිල ගතියකින් යුක්ත විය. නාසයේ මැද කෙළවර හැපි විසිරයයි. ප්‍රශ්වාස හුස්ම රැල්ල දකුණු නාසයෙන් පිටවිය. උණුසුම් විය. වාර 5ක් 6ක් පමණ නිරීක්ෂණය කළ හැකි විය. ඉන්පසු ලා කහ හෝලා නිල් පැහැති හිස් පසුබිමක් පෙනුනි. අරමුණක් නොමැතිව එය දෙස බලා සිටිය හැක. හුස්ම ගන්නා බව වැටහි. වෙල්ල පිටිපස වේදනාවක් දැනේ. ඔබ වහන්සේගේ උපදෙස් සඳහා ගෞරවයෙන් ඉදිරිපත් කෙලෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය සහ චිත්ත ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි. මේ තියෙන විදිය හොඳයි. අල්ලගෙන තියෙන දවස් තුන හතරක් ගියයි කියන කෙච්චර මහ ලොකු දෙයක් නෙවෙයි. මේ ගත්ත ගැම්ම කඩා ගන්න නැතුව ඉදිරියටම Java කැපෙන විදියට බලන්න මේ ටෙඩිය සමීපව ලදරද වෙලාවේ මූල කර්මත්තානේ නිරීක්ෂණය කරන්න.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 ඔබ වහන්සේ පෙර දින පැවසූ දෙයද මට මතක් විය. ඒවා උපයෝගී කරගෙන පැයකට වැඩි ප්‍රමාණයක් භාවනාවේ නිරත වීමට මට හැකියවීම ඊතා සතුටට කරුණකි. ඊතා සුළු වේලාවකට සිත නින්දට වැටුණාදෝ මට සැකයක් ඇති විය. එය සතියෙන් වෙන්කර හඳුනා ගැනීමට මම අපෝසත් වුනිමි.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 අපිට තියෙන සැපත් එක්ක බලනකොට අහෝ සුඛං අහෝ සුඛං කිය කිය ඉන්න එකයි තියෙන මේ ඇහෙන්න ඇහෙන්න ජොලියක් යනවා මට. පව් කියලා හිතෙනවා. කම්බුරණ කැම්බිරිලා. ඉතින් අපාය එහෙම කියන කොමිටිය. තිරිසන් වුණා නම් කොහොම ඉතිද? අතප්පය කර වෙලා කබර හැදුණා නම් කොහොම ඉතිද?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 දිනන්න නැතුව යන්න දෙයක් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ ගැටළු මම ඉදිරිපත් කරේ. මට ගැටළුව නිසා වෙනස අර දෙවෙනි අවස්ථාවේ මම ඒ වීර්ය අරගෙන සක්මන් කරනකොට මගේ අනුදැනමකින් තොරව මගේ පාද සක්මනේ යෙදෙනා වගේ මට දැනුණා. ඒ ඒක ලනුපෙදුරේ වාර දෙකක් විතර මම එහෙම ගියාට පස්සේ තමයි මේ මම නතර වුනේ. ඒ ඒ අනුදැනමකින් තොරව ගිය එක භාවනාවට සම්බන්ධ එකක්ද කියලා දැනෙනවා. කොයි එකත් භාවනාව. මේ ලැබෙන දේවල් ප්‍රතික්ෂේප කරන එක නා විතරයි මාර්ග පාක්ෂික. අපි හැම මොනව වෙන්නේ ගියත් භාවනා යයි. ඉදිරියට යන්න හැරෙන යන හැම වෙලාවෙම බාධා කරනවා. එහෙසයි.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 මෙසේ ගමනේ යෙදෙන විට සිත පිටගිය බව දැනුණු අතර ආපසු දකුණු යටිපතුලට සිත පිහිටුවෙමි. යටිපතුල පොළව ස්පර්ශවන ආකාරය මෙනෙහි කළමි. පිළිඹුව සිට ඇඟිලි දක්වා ස්පර්ශවන බවත් ඒ සමගම වම් කකුල විලිඹුවෙන් එසවි කකුලේ මාපටඟිල්ල වැලි පොළවේ ස්පර්ශය මිදී ගමනක යෙදෙන බවත් මෙනෙහි කළෙමි.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 මෙසේ සක්මන් භාවනාව කිරීමේදී නිතර නිතර සිත පිට ගිය අතර වැඩි වේලාවක් නොගොස් නැවත නැවත සිය පිටුවා ගැනීමට හැකි විය. මෙසේ විනාඩි 50ක් පමණ සක්මන් භාවනාවේ යෙදුණෙමි. සතිය දියුණු කර ගැනීම සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් පතමි. දීර්ඝායු වේවායි ප්‍රාර්ථනා කරමි.